කලාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සියවසරකට ආසන්න කාලයක් ලංකා ගුවන්විදුලිය මෙරට සංගීත ක්ෂේත්‍රයේට කළ සේවාව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න ඕනේ මාතෘකාව. සංගීතඥයින්, ගීත ප්‍රබන්ධකයින්, ගායක ගායිකාවන් බිහි කිරීමේ වාර්තාව තිබෙන්නේ ලංකා ගුවන්විදුලියට. මේ ගුවන්විදුලියෙන් බිහි වූ ගීත තමයි අද කවර විද්‍යුත් මාධ්‍යයක වුවත් වාදනය වෙන්නේ වැඩි හරියක්. මොකද ඔවුන් ගුවන්විදුලියේ නිර්මාණ ප්‍රචාරය කරනවා විනා අලුතින් ගීත නිර්මාණය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. විශේෂ වශයෙන්ම පැරණි සංගීතවේදීන් ಭಾರತයේ බටහිර විවිධ සංගීතය හදාරලා ලොකු අධ්‍යයනකින් පසුව තමයි මේ නිර්මාණ කළේ. ඒ නිසා මේවායේ කිසියම් සර්වකාලීන වටිනාකමක් තියෙනවා. එදා අහල රසවින්දා වගේම එදා රසිකයින් අද රසිකයින්ටත් රස විඳින්න පුළුවන්. ඒක නිසා මේවායේ කිසියම් ਸਰවකාලීන වටිනාකමක් තියෙනවා. කල් ඉක්ුත් වන භාණ්ඩ නෙවෙයි. මේ මාතෘකාව කතා කරනකොට මට මතක් වෙන අද සිටින ජේෂ්ඨම ගායිකාවක් තමයි වජිරා බාලසූරිය. ගුවන්විදුලියේ ආධුනික පැයට ගීතයක් ගායනා කළා. ඒ ගායනයේ විශිෂ්ටතාව නිසා ජයග්‍රාහක පෙරපාලිය කියලා මට මතකයි අපි පුංචි කාලේ මේ වැඩසටහන ඇහුවා. මේ වැඩසටහන් වල ගායනා කරන ගායකයින් ගායිකාවන් වෙනත් තැනක ගීත ගායනා කරනකොට අපට විශේෂයෙන්ම මතක හිටියා. බජිරා බාලසූරියත් එවැනි ගායිකාවක්. 1950 දශකයේ ආධුනික පැයට ගීතයක් ගායනා කළා. ඒ ගායනයේ විශිෂ්ටතාව නිසා ජයග්‍රහක පෙළපාලියට ගිහිල්ලා ඉනික් බිදි ගායිකාවක හැටියට අභිෂේක ලැබපු ගායිකාවක්. ඇය කවුද කියලා හඳුනගන්න හොඳම ගීතය තමයි එදා ළමාවියේ හිටපු හැමෝම රසවින්ද අද අද දරුවන්ට පමණක් නෙවෙයි අද වැඩිහිටියන් බවට පත්ව සිටින අයටත් රසවිඳින්න පුළුවන් මේ ගීතය. අහන්න මේ ගීතය ඔබේ කනේ රැව් පිළිරව් දෙනවා නේද කියලා. අවගොයි කරන්න හදපු හැටි අගේ අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගේ අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගේ හොඳ එළියක් පෙනෙන්නේ හඳ මාමයේ වෙන්නේ කරන්න හදපු හැටි අගේ අද දරුවන්ට කොච්චර රස වෙන්න පුළුවන් අපූර්ව ගීතයක්ද එදා ළමා ලෝකය ගැන කරුණාරත්න අබේසේකරන් ලියපු අපූර්ව පදමාලාව වජිරා බාලසූරිය ගායනා කළා 2013 මාර්තු මාසයේදී ගුවන්විදුලියේ හඬ සංගරාවට සම්මුඛ සාකච්ඡාවක් කරන්න කියලා මට සිද්ධ වුණා සම්පත් සල්පිටිකෝරාල යවන්න ගල්කිස්සට ඒ වජිරා බාලසූරිය මහත්මිය හමු වෙලා ඇගේ යටගිය තොරතුරු ලිපියකට එකතු කරන්න. ඔහු ගිහිල්ලා කරපු සම්මුඛ සාකච්ඡාවේදී ඇය කියනවා ඇය ගුවන්විදුලියේ ආධුනික පැයට ගීතය ගායනා කරපු ගීතය සිඩ්නි ආටිකල ගායනා කරපු ගීතයක පද සාදු සාදු සාදු බුදු හිමි කියන ගීතේ පද ඩිංගක් වෙනස් කරලා ආධුනික පැයට ගායනා කළා කියලා. එහෙම කියලා තමයි ඇය ගායන ලෝකයට එන්නේ. ඒ වගේම ළමා පිටියට සහභාගී වෙච්ච හැටි මිනිකින්කිනි දත් කැකුළු පෑලා කියන වැඩසටහන් වලට නන්දා මාලිනිත් ඇයත් මාරුවේ මාරුවට වැඩසටහනේ ඉදිරිපත් කිරීම කළයි කියලා ඇය මේ ලිපියේදී සඳහන් කරලා තියෙනවා. එතකොට ඇයට කොච්චර ඈත දුර අතීත අත්දැකීම් රාශියක් තියෙනවද මේ ගුවන්විදුලිය හා සම්බන්ධව? අපි පෞසුකීය ජනරන්ජන්ගේ වැඩසටහනක ඉදිරිපත් කරා මඩවල රත්නායක ගැන කතා කරනකොට පඬිත් අමරදේවයන් එක්ක ගායනා කරන නැගුසිනා කියන ජනගායනාව. මේ ජනගායනාවෙත් යුග ගීතය ගායනා කරේ පඬිත් අමරදේවයන් සමග වජිරා බාලසූරිය. ඇය ඒකත් සිහිපත් කරලා තියෙනවා මේ සම්මුඛ සාකච්ඡාවේදී මට ජීවිතයේ ලැබුණු ඊටාම විශිෂ්ට අවස්ථාවක් තමයි මේ නාදමාලාව මේ අමරදේවයන් නිර්මාණය කරපු නැගුසිනා කියන ගීතයට හවුල් වෙන්න ලැබීම කියලා. මේ වජිරා බාලසූරිය ඊට පස්සේ ඊටාම අපූරු බුදු ගීයක් ගායනා කරනවා. මේ ගීතයත් අපිට වජිරා බාලසූරිය කියලා කියනකොටම සිහිපත් වෙන ගීතයක්. මේ ඒ ගීතය. Thank you. සරල අව්‍යාජ ගීතයක් හැටියට අපිට මේ ගීතය හඳුන්වන්න පුළුවන්. අභාග්‍යයකට මේ ගීතය රචනා කළේ කවුද? මේකට සංගීතය නිර්මාණය කරේ කවුද කියන එක සඳහන් කරන්න විදියක් නැහැ. ඒවා වාර්තාගත වෙලා නැති නිසා. ඇත්තටම ඇතම් කලාකරුවෙකුට සිදුවෙන අසාධාරණයක් හැටියට කියලා කියන්න පුළුවන් මේවායේ හිමිකරුවන් අපිට එලිතරව් කරන්නට නොලැබීම. දැන් වජිරා බාලසූරියගේ මේ හඬ ඊටාම ගැමි හඬක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. සමහර විට අර අමරදේවයන් මඩවල රත්නායකයන්ගේ වැඩසටහන් වලට ජන ගායනා වැඩසටහන් වලට සම්බන්ධ කරගත්තේ ඒ අව්‍යාජ ගැමි ගායන ලීලාව නිසා වෙන්නේ නැති කියලා අපිට හිතෙනවා. ඇත්තටම මේ ළම අවධියේදී ඈත අවස්ථාව ලැබෙනවා කරුණාරත්න අබේසේකරයන්ගේ වැඩසටහන් රාශියකට සම්බන්ධ වෙන්න. එක දවසක් ගුවන්විදුලියට අවිල්ලා ඉන්නකොට කරුණාරත්න අබේසේකරයන් මුණ ගැහෙනවා මේ කොරිඩෝවේදී කියනවා ආ ඊටාම් හොඳයි ආපු එක අද මම ලියපු ගීතයක් ගායනා කරන්න ඕනේ ඔබ කියලා. එවැනි හදිසියේ මුණ ගැහිලත් ගීත තතිගත වෙලා පටිගත වෙලා තියෙනවා ගුවන්විදුලියේ. ඒවා ඇතම් වෙලාවට අර කාලාන්තරයක් පුහුණු වෙලා පෙරුම් පුරල කරපු නිර්මාණ තරමටම ඉහළ තලයක තියෙනවායි කියලා අපිට ඇතම් ගීතයක් ඇහෙනකොට හිතෙනවා. මේ ඒ කරුණාරත්න අබේසේකරයන් පජිරා බාලසූරිය කොල්ඩෝවේ ඉන්නකොට එකගෙන ගිහිල්ලා ගීත තුනක් ගායනා කරන්න දෙනවා. මේ එයින් එක ගීතයක් තමයි මීළඟට අපි ඔබ හමුවේ තබන්නේ. බලන්න මේ ගීතය කොච්චර අපූර්ව සුන්දර ගීතයක්ද කියලා. ඒකේ තනු නිර්මාණයත් ඉතාම අපූර්වයි, පදමාලාවත් ඉතාම අපූර්වයි. කරුණාරත්න අබේසේකරයන් තමයි තනු නිර්මාණය කරලා තියෙන්නේ. ඒ ගීතය අහමු. Thank you. ටිකක් මට අපන්න. හින්දි විස්සමල් නටුවක් පදාගෙන ඉන්න. කුංචි කුංචි සාන වලට නලා පිඹින්න. හින්දි විස්සමල් නටුවක් කඩාගෙන ತಾನ ಬಳಗ ನಾಲಾ ಪಿಂಬಿನ್ನ ನಾಲಾ ಪಿಂಬಿನ್ನ ವನ ಬಮರೋ ವನ ಬಮರೋ ಮಲ ಕೊಯಾ ಪನ್ ಗುಂಡಿ ಗೆನ ಲುಂಗಾ ಗೆನ ಟಿಕಾ ಕದಾ ಪನ್ ವನ ಬಮರೋ ವನ ಬಮರೋ ಮಲ ಕೊಯಾ ಪನ್ ಗುಂಡಿ ಗೆನ ಲುಂಗಾ ಗೆನ ಟಿಕಾ ಕದಾ ಪನ್ Thank you. පියඹන විට හිතට පිරිවඩයි පොඩි ළමයින් සමග රවුමේ නටන කොට හැඩයි මලින් මලට පියඹන විට සිතට පිරිවඩයි පොඩි ළමයින් සමග රවුමේ නටන කොට හැඩයි නටන කොට හැඩයි වන බමරෝ වන බමරෝ මලක් හොයාපන් රුංගීගෙන රුංගාගෙන ටිකක් නටාපන් වන බමරු වන බමරු මලක් හොයාපන් රුංගීගෙන රුංගාගෙන ටිකක් නටාපන් Thank you. ගනම් බාලුලියා මලා කඩා පිටි අසුරන්නම් ඒකේ උඹද සැතපෙන්නට යහන සදන්නම් යහන සදන්නම් වන බමරෝ වන බමරෝ මලා කොයාපන් gundiginarunga ginatikaknatakan vanbamaro vanbamaro malakoyakan gundiginarunga ginatikaknatakan Nelummalaka petsak gina gangata මහනේ පාඩු පදින්නා නෙළු මලක පෙත්තක්ගෙන ගඳට තමන්නා උඹත් එක්ක හඳ පානේ පාඩු පදින්නා පාඩු පදින්නා වන බමරෝ වන බමරෝ මලක් හොයාපන් කුම්දීගෙන රුංගාගෙන ටිකක් නටාපන් වන බමරෝ වන බමරෝ මලක් හොයාපන් කුම්දීගෙන රුංගාගෙන ටිකක් නටාපන් වජිරා බාලසූරිය මෙවැනි සරල ළමා ගීත වගේම ඊටාම ගැඹුරු ශාස්ත්‍රීය බැඳීම් තිබුණු ගීතත් ගායනා කරලා තියෙනවා. දැන් පඬිත් විමල් අබේසුන්දර ලියපු රන් තිලකා කොමලපාණී කියන ගීතයක් තියෙනවා. කිසියම් විදියක මේ W විමලසිරි සංගීතවේදියා සමග ගායනා කරන. ඒ වගේම ළමා ගී වලින් මිදිලා මේ ගීත නාටක රාශියකට ඇය ගීත ගායනා කරලා තියෙනවා. දැන් සංගීත විශාරද ලයන ලෙඩිසිංහ සංගීතය නිර්මාණය කරපු නිෂාදි කියන ගීත නාටකයට ඇය ගීත ගායනා කරලා තියෙනවා. ඒ ගීත අතරේ ඊටාම විශිෂ්ට ගීතයක් තමයි පණ්ඩිත අමරදේවයන් සමග ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් රචනා කරපු උල්පත ගීත නාටකයට වජිරා බාලසූරිය ගායනා කළ ගීතය. අද අපි අවසන් ගීතය හැටියට තෝරගත්තේ ඒ ගීතය. ඒ ගීතයේ විශිෂ්ටතාවයෙන් අපට මැනගන්න පුළුවන් වජිරා බාලසූරිය අර අම්මා මාව දොයි කරන්න වනබඹරෝ කියන ගීත වලින් පටන් අරගෙන කොහෙන්ද ඇගේ ගායන ජීවිතය අවසන් කරේ කොයිතරම් ඉහළ තලයකද කියන එක තීරණය කරගන්න අපට පුළුවන් මේ ගීතය ඇහුවාම පණ්ඩිත අමරදේවයන් සමග පජිරා බාලසූරිය පද රචනා කරන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ. හේම සදාගේ මේ කයිම जने प्रेम तता के में काल मैंने के आदर लय अर दिवजने अभिमान अभिमान किय लाय मैंने के हिरली में वैव विहुरे वादी වැටවනේ ඔබ ඉඟමේ උලේ මිනිකැට දැකලයි මාළු පැටව මේ දිවගෙන එන්නේ ප්‍රේම තාතා පිළිමේ පෙම් රස විඳිනා හදවත් වලටයි රසය දැනනේ ඒකයි මැනිකේ මේ වැව දකිනා කොයි මොහොතේත් මට සුවය දැනනේ ප්‍රේමතා වජිරා බාලසූරිය කියන ගායිකාව අපේ ගුවන්විදුලිය පෝෂණය කළ ගායිකාවන් පරපුරේ සිටින විශිෂ්ටම ගායිකාවක් බව අද අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ක්‍රියාත්මක ආනන්දේ මුසෝ රසාලි ප්‍රකීතකතුව ජනරන්ජනගේ ජනරන්ජනගේ ජනරන්ජනගේ රසාලිත් ගීතකතුව අදත් ඔබ වෙත ඉදිරිපත් කරේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර ජනරන්ජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනී කම්ගේ හම්පත්